සදහැතුනි ඊයේ දවසේ අපේ ගෞරවනීය පූජනීය උඩුදුම්බර සෝබිත ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් දේශනාවක් ඔබට අපට නිත්සිතින් ප්‍රථම ධ්‍යාන ඇසුරින් පැවතුවා. අද දවසේ මේ සෝදානම තවත් උතුම් දේශනාවක් ඔබ වෙනුවෙන් බෞද්ධ ආරෝප වාහිනියක් බෞද්ධ ආගමන ඉදිරියට ගෙන එන්නට. දේශනාව පවත්වන්නට දවසේ වැඩම කරන්නට යෙදුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 පුළුවන් වෙන්නේ. ඒක තමන්ට ඊටාම සත්‍යවාදී වෙන්න ඕනේ. ඊටාම සත්‍යවාදී වුණොත් අපිට යම්කිසි තීරණයකට එන්න පුළුවන්. ඉතින් ඊයේ දවසේ අපේ කෞරුණීය උතුම්බර සෝබිද ස්වාමීන් වහන්සේ ධ්‍යාන මට්ටමක් ගැන සාකච්ඡා කරා. අද අපි එහි පැවරුමක් වශයෙන් කළ යුතු දෙයක් පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අපි අපේ හිත වැඩිමනත්ව යොදාගත යුතුව තියෙනවා එවැනි මට්ටමකට අපිටපත් වෙන්න අවශ්‍ය ඇයි කියලා තේරුම් ගත් තේරුම් අරගැනීම වැඩි පුරවාර ගානක් සිද්ධ කළ යුතු දෙයක්. ඒකෙන් අපි අපේ ජීවිතය පිළිබඳව නැවත අනිත් පැත්ත හැරිලා පොඩ්ඩක් බලමු. අපි ඉන්නේ හැම වෙලෙම අරමුණු දෙකක් සපුරා ගැනීමේ අදහසින්. අපේ ජීවිතේ අපි හැම වෙලෙම ගෙවන වෙලාව යම් අරමුණක් අරමුණ තමයි අපි මේක කතා කරලා තියෙන ඔයිට කලින් නමුත් මේ වෙලාවේ මේක දැඩිව අවශ්‍ය වෙන දෙයක්. අපි හැම වෙලෙම බලනවා අපේ කය සැපෙන් තියාගන්න. හැම වෙලෙම බලනවා කය සැපෙන් තියාගන්න. නමුත් එහෙම තියාගන්න උත්සාහ කරාට කය හැම වෙලේම යම්කිසි දුක් වේදනාවක් හදනවා කොහේ හරි තැනක. මේ දුක් වේදනාව නැති කරගන්න අපි තින් එහාට අඹරිලා මෙහාට අඹරිලා හැරිලා නේද වෙනස් වෙලා ඉරියව් වෙනස් කරගෙන ඌෂ්ණ නම් සීතල හදලා සීතල නම් ඌෂ්ණ හදලා ඒ වගේ මොනවා හරි බාහිරින් වැඩ පිළිවෙලක් සකස් කරලා මේ කය සැපයටපත් කිරීමේ යම්කිසි උපක්‍රමශීලීව කළ හැකි දෙයක් කරනවා ඉන්ද්‍රියන් පහළ වෙච්ච දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් අපි ඔය වැඩේ කරමිනු ඉන්නේ. ඒ කියන්නේ හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ සැප සැප තැනකට කය ගන්න දැන් හරි ගිහිල්ලාද? නැහැ. නේද හැම වෙලෙම මේ වගේ මැරෙනකම්ම මේ උත්සාහයක ඉන්නවා. ඒකෙන් අපිට කිසිම විවේකයක් නැහැ. හරිද? සැපයක් නැහැ ඔය කිව්වට. හැම වෙලෙම මේ කය සකස් කිරීමේ වැඩ පිළිවෙලක ඉන්න. උදේ ඉඳන් හැන්ද වෙනකම්. ඒක හොඳට පැහැදිලිනේ. එහෙනම් මොනවා කරත් අනිත් එක ඒ සඳහා මිනිස්සු මොකද කරන්නේ? හරියට මහන්සි වෙලා සැප පුටු හදනවා, සැප ඇඳන් හදනවා, සැප වාහන හදනවා. නේද? සැපම වාහනේ ගුණත් ටිකක් වෙලා ගියහම මොකද වෙන්නේ? ඉඳගෙන ටිකක් වෙලා යනකොට. සැපම පුටුව ගුණත් ඉඳගෙන ටිකක් වෙලා යද්දි මොකද වෙන්නේ? ඒත් රිදෙනවා. නේද? ඉතින් එතකොට සැප වාහනේ තියෙනවා රිදීම නැවතිලා අපි සැපයි කියලා ගත්ත එක එහෙනම් සැප වෙන්න ඕනේ ඉඳගත්තොත් සැපටම තියෙන්න ඕනේ. නෑ එහෙම නෑ. එහෙනම් එතන වැරදීමක් තියෙනවා. ඊළඟ අරමුණ තමයි කය සැපෙන් තියාගන්නවා වගේම හිත සතුටේ තියා ගැනීම සඳහා හිත සතුට කරන්න අපි මොනවද කරන්නේ? පුළුවන් තරම් ඇහැට කැමති රූප, කනට කැමති ශබ්ද, නාසයට කැමති ගන්ධ, දිවට කැමති රස, ශරීරයට කැමති පහස කියන ඒවා අපි පුළුවන් තරම් ලබා දෙන්න උත්සාහ ගන්න හැම වෙලේකම වගේ හැම වෙලේකම මගේ උත්සාහ ගන්නවා. නමුත් හැබැයි ඒක හරියගේ නෑ කොච්චර ලබා දුන්නා හරියට ගිනි ගොඩකට මොන හරි දානවා වගේ ගිනි ගොඩකට මොන හරි දාපුවාම ගින්න පත් වීම සඳහා ගිනි ගොඩකට මොන හරි දාපුවාම දාපු තැනක සලකුණා නෑ දාපු ඒවා ඉතුරුවකුත් නෑ ඒ වගේ අපි ඇහැ ඇහැට කොච්චර මං කැමති රූප පෙන්වවද දැන් එයා ඇති කියලා කියන්නේ එක මොහොතකට ප්‍රමාණවත් කියලා හිතනවා ආයෙ චුට්ටකින් ආයෙ පෙන්වන්න ඕනේ කනට කොච්චර ශබ්ද ඇස්වාද? ඉතින් ආය ආය එකම ගීතය කීසරයක් ඇස්වාද? අහලා දසරයක් තුන්සරයක් එකක් දාගෙන හිට අප්පෝ දැන් ඇති වුණා කියනවා. ඉතින් ඇති නැහැ ඇති වෙන්න ජීවිත කාලෙටම. නේද? එහෙම ඇති වෙන්නේ නැහැ. ප්‍රිය කෙනෙක් දැක්කහම ටිකක් වෙලා ගියාම පැයක් දෙකක් එක ළඟ ඉන්නකොට ඉතින් දැන් ඇති වගේ හිතෙනවා. හරිද? නමුත් ජීවිත කාලෙටම ඇති වෙනවද? නැහැ තෘප්තිමත් නැහැ. ආය වෙන් වෙලා ඉන්නකොට ආය ආය ඕන කියලා හිතෙනවා. ආය ඕන කියලා හිතෙනවා. ඒකද මේක ඉවරක් නැති පෙන්නිල්ලක් ඇසිල්ලක් නේද? ආග්‍රහණය, රස, පහස කියන ඒවා හිතලා බලපුවාම අපි ඉවරක් නැතුව එකම රූපේ, එකම සද්දේ, එකම ගන්ධේ, එකම රස, එකම පහස, එකම ආදරය ආදී ධම්ම මේ හිතවලට ඇත්තිතරම් දීලා තියෙනවා. ඒ මොහොතට සතුට වෙනවා, ආයෝන කියනවා, ආය දෙනවා, ආය සතුට වෙනවා, ආයෝන කියනවා, ආය දෙනවා, ආය දෙනවා. නේද? ඊළඟට දී ගන්න බැරි වෙනකොට ලොකු දුකකට පත් වෙනවා. කවදා හරි අපි කැමති රූප අපේ ඇහැට දී ගන්න බැරි දවසක් එනවා ඒ එන්නේ එක්ක අපේ ඇහැ නැති වෙන දවසේ නැත්නම් ඒ රූප විනාශ වෙන දවසේ නේද දරුවෙක් නම් එක්ක මගේ මරණයේදී හෝ දරුවාගේ මරණයේදී සම්පූර්ණයෙන්ම ওই දෙකෙන් එකක් ඉස්සලා වෙනවා ඒ සම්පූර්ණයෙන්ම ලොකු දුකකට පත් වෙනවාමයි එහෙනම් අපි ඉන්නේ අනාගතයේ සිතේ දුක් උරුම කරගෙනයි එහෙනම් දැන් කොහොම හරි බේරි බේරි ඉන්නවා හරියට නිකන් අර නේද වෙට්ටු දාගෙන යනවා වගේ සෙල්ලම් කරද්දි ළමයි අහුවෙන්නේ නැතින කොහොම හරි බේරිලා යනවා වගේ හැමදාම මේ ව්‍යසන වලින් බේරි බේරි යනවා හරි අපි අමාරුවෙන් දැන් සමහරලාට කියනවා නූලෙන් බේරුනේ කියලා කියනවා නේද අදනම් මම නූලෙන් බේරුනේ වාහනයකට හැප්පෙන්න ගියා නේද ලිස්සලා වැටෙන්න ගියා නේද කියලා දෙකනම් බේරි බේරි යනවා කියන එක බොරුද හරියට අර වෙට්ටු දාගෙන යනවා වගේ නේද ඒ හිමින්සරේ මගේ හැරිලා යන්තම් නූලෙන් බේරලා යනවා ඉතින් එහෙම ඉන්න අපි කොයි වෙලාවෙ අපිට මේ විෂණකාරී තත්ත්වයන් උදා වේද කියලා කියන්න බෑ එහෙමනොත් එහෙම ලොකු ගැටලුකාරී තත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තුළ අතෘප්තිකරව නේද ඉන්නේ කියලා අපිට දැනෙන්න ඕනේ. අන්නේ අතෘප්තිකරව ඉන්න එක හොඳට දැනුණාම ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ ගැන කලකිරෙන්න ඕනේ. එහෙම කලකිරෙන්න ඕනේ මේකට විසඳුමක් හොයාගන්න. හරි. ඉතින් මේ ජීවිතේ අපි සැප විඳින්නේ නැති බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ ජීවිතයේ විඳින සැපයක් තියෙනවා නම් ඒ විඳින සැපය ආරම්භ වෙන විදිහත් දේශනා කරනවා. ඒ තමයි ditta ධම්ම සුඛ විහරණය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රථම ධානය මට්ටම. ditta ධම්ම සුඛ විහරණය කියලා කියන්නේ මේ ජීවිතයේ සැපෙන් ඉන්නවාය කියලා කියනවා නම් කෙනෙකුට කියන්න තියෙන්නේ මේ ප්‍රථම ධානය මට්ටම. ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේ මට්ටමටපත් වෙන්න අපි මොකද කරන්න ඕනේ? මේක අපිට ගෝචර දෙයක්ද කරන්න පුළුවන් දෙයක්ද? කියලා <clears throat> බලන්න ඕනේ ඒක ප්‍රායෝගිකව ලඟ වෙන්න පුළුවන් තැනක්ද කියලා. ඇත්තටම ඔය කියන කායික මානසිකව තියෙනා වූ දුක් මේ අවස්ථාවේදී නැති වෙනවද? ඒ කියන්නේ සැප විහරණය. මේක ඒක නැති වෙනවා නැති වෙන්නේ කොහොමද කියන එක ගැන හිතා විවෘතව හිතා විවෘතව කතා කරන්න ඕනේ. කතා කරලා මේ වැඩේ පටන් ගන්න ඕනේ. අපි ඔක්කොටම ධ්‍යානලාභියෝ වෙන්න බැරි වෙයිද? නේද? උත්පත්තියෙන් ගැටළු සහගත තත්ත්වයන් තියෙන අය ඉන්නවා. පද පරම ස්වභාවයේ තියෙන ඒවා ලොකු දෝෂ නෙවෙයි. එයාලට ධ්‍යාන ආසන්නයට යන්න පුළුවන්. නමුත් ඊළඟ භවයක් වෙනකන් මේ ජීවිතේදී ලබා ගන්න බෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක ගැන නෙවෙයි හිතන්න ඕනේ. අපි හැමෝම ලබාගත හැකි ඉහළම උත්සාහය ගන්න ඕනේ. එහෙම අපි මේ ධර්ම ශ්‍රවණය කරනකොට ප්‍රීතිය ඇති වෙනවා නම්, ඒකේ හිතේ ඇලීම ඇති වෙනවා නම්, ඒ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා නම් හොඳට ඒතකින් අපිට ඒක පද පරමම කියලා කියන්න පුළුවන්කම නැහැ බොහෝ විට එහෙම නොවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි මොකද අපේ ධර්මයේ තුල සතුට උපදින හින්දා හරි එහෙම නැති අය ඉන්න ඒ කට්ටියට බන ඒ කට්ටිය මොකක් කරලා බන අහනවා පවා අඩුයි බනක් අහන තරම් එයාලගේ හිත එකඟ වෙන්නේ නැහැ මොකද ලෝභ මූලික වෙලා දේශ මූලික වෙලා ඉපදිලා තියෙන හින්දා හිත නැමෙන්නේ නැහැ ඒකින්ද අපි සමහරවල් පැය 3 4 එක දිගට බන අහනවා ඒකත් එක්ක ප්‍රීතිය උපදිනවා එහෙනම් අපි ඒ වගේ නොයෙන්ද පිළිදකට ගොඩක් වැඩි කොහොමුණත් ඒක කෙසේ වෙතත් අපි උපරිම වශයෙන් උත්සාහ කිරීම සිද්ධ කරන්න ඕනේ මේකට පළවෙනි එක තමයි ලොකු කැමැත්තක් ඇති වෙන්න ඕනේ කැමැත්තක් ඇති වෙන්න අපි මේක විස්තර කරපුවාම ඒ කැමැත්ත උපදවා ගන්න පුළුවන් අද අපි තා ප්‍රායෝගිකව මොකද කරන්න කියලා නැවත නැවත සාකච්ඡා කරන්න යන්නේ හොඳයි අපි හිතමු කුමන හෝ භාවනාවකින් භාවනා මානසිකාරයක් ඉස්සෙල්ලා උපදවා ගන්න ඕනේ හරි භාවනා මානසිකාරයක් කියලා කියන්නේ ඔතන අපි කියන්නේ මොකක් හරි ඒකාග්‍ර සිතුවිල්ලක් උපදවා ගන්න ඕන කුමන හෝ භාවනාවකින් හරි අපි මේකට යොදාගමු අසුභ භාවනාව කියලා හරි මම තේරුම් ගන්න පහසුවෙන්ද අපි ගත්ත උදාහරණෙම ගන්නේ මොකක්ද මේ උපදවා ගන්න දේ කියලා පොඩ්ඩක් බලන්න බලුකුණක් දැක්කහම පාරේ තියෙන පාරේ තියෙන බලුකුණක් දැක්කහම පිළිකුල් හැඟීමක් උපදිනවද නැද්ද? අප්‍රසන්නයි, වැඩක් නැහැ, තේරුමක් නැහැ කියලා අසුබ හැඟීමක් උපදිනවා. ඒක වචනයක්ද හැඟීමක්ද? ඒක අපි හොඳටම දන්නවා දැන්. නේද? ඒක හැඟීමක්. මේක නිකන් දැක්කම පිළිකුලයි කියලා අදහසක් විතරක් එනවා. හරි? <coughs> අන්න ඒ දැක්කම පිළිකුලයි කියන හැඟීම අපි කෙනෙකුට කියන්න ඕන තමයි වචනෙට පාවිච්චි කරන්නේ. නැත්තම් හිත ඇතුලේ බලුකුණක් දැක්කා ඒක පිළිකුලයි ඒක පිළිකුලයි ඒක පිළිකුලයි කියලා කියන්න යන්නේ නැහැ. කියන්නේ නැහැ. නේද? නමුත් අපිට මේ හැඟීම උපදිනවා. අපේ ශරීර පාද තලයේ ඉඳන් කේස් මත්තකය දක්වා උඩින් ඉඳන් පල්ලෙහාට දක්වා හැදිලා තියෙන වස්තු. තත්ත්ව කේස් ලොම් නිය දත් සම් නේද මස් නහර ඇට ඇට මිදුළු මේවා ප්‍රසන්න දේවල්ද? එහෙනම් සම්පූර්ණයෙන් මේ හැම ගලවලා මෙහෙම කරලා පෙන්නුවොත් එහෙම ප්‍රසන්නද? නෑ, ඒක ආම ප්‍රසන්නයි නේද? ලොම් නිය දත් නෑ ප්‍රසන්න නෑ පොඩ්ඩක්වත් එකම තැනක්වත් මේ ශරීරයේ උඩින්නම් පල්ලෙහාට ගත්තොත් එහි තියෙන සියලුම කේසාලෝමානකාදන්තා තතෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනම් ප්‍රේකං කිලෝමකම් පප්පාසං ඔය විදිහට තියෙන එකක්වත් ප්‍රසන්න, ඊතා ප්‍රසන්න දේවල් නෙවෙයි. එහෙනම් මේ ශරීරයම එකට ගත්තාම ඒක ප්‍රසන්න දෙයක් වෙන්න බෑ. නේද? ඇත්තටම ඒක ඊතා පිළිකුල් ඒවයි ගඳ ඒවයින් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. අපි කාගේත් ශරීරය එහෙම ඊතා දුගඳ හමන දේවල් වලින් හැදිලා තියෙන්නේ. නමුත් ශරීර දැක අපේ ලස්සන අපේ හොඳ කියලා අපිට සිතුවිලි එනවද නැද්ද? නේද? අන්නේ සිතුවිලි එනනම් හරිද? වැරදි. දැන් තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ශරීර පිළිකුල් ස්වභාවයක්. අනිත් එක තමන්ගේ ශරීරය ගත්තොත් මොකක්ද විශ්වාසයක් තියනවද නැද්ද? මං වයසට ගියත් නැතත් මං තරුණ කාලේ හෝ නැත්නම් මැදි වියේදී හෝ ওই කාලේ වුණත් මං මගේ ශරීරය දැක අන් අය සතුටටපත් වෙනවාය කියලා යන්තම් සියුම් අදහසක් තියනවද නැද්ද? එතන මගේ ශරීරය දැකලා සතුටටපත් වෙනවා. ඒකින්ද මම මේක සරසන්න ඕනේ කියලා මේක ඉවරක් නැතුව සරසන ගතියක් තියෙනවා නේද හිතේ තියෙනවා සියුම් අදහසක් මේක හොඳයි මේක මේක අන් අයට සතුටු පදවන එකක් මේක හොඳයි කියලා අදහසක් තියෙනවා එතකොට ඒ අදහස එහෙනම් මගේ ළඟ තියෙන අදහස හැඟීම හරිද වැරදිද ඒක වැරදි ඒක හරි බවට පත් කරන්න මොකද කරන්න ඕනේ අන්න කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට විදුරු වශයෙන් වෙන වෙනම මෙනෙහි කරනවා ඒක අසුභ භාවනාවේදී අපි කරා හරිද අසුභාවනාවේදී මේක කරා. එහෙනම් මොකද කරන්නේ? කෙස් වෙනම අරගෙන, ලොම් වෙනම අරගෙන, නිය වෙනම අරගෙන, දත් වෙනම අරගෙන ඒවා වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටි තන වශයෙන් මේ වගේ එක එක ආකාරයට මෙනෙහි කරලා අපේ අදහස මාරු කරගන්න ඕනේ. අදහස මාරු වෙන තුරු දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කියලා මම කියන්නේ අදහස මාරු වෙනවා කියන්නේ මොකද්ද? මට තිබුණේ කෙස් පිළිබඳව හොඳයි කියන අදහස. හරිද? ඒ කියන්නේ උගාක් අය නේද විශේෂයෙන් අපේ මව්වරු හිතනවා කේශ කලාපය කියන්නේ මොකක් කියලාද? කල්යාණයක් කියලා ඒක ඉතා හොඳ දෙයක් කියලා කොහේ හරි වෙන කෙනෙක්ගේ දිගට තියෙන නැත්නම් ඝනවට තියෙන කෙස් කේශ කලාපයක් දැක්කොත් කියනවා ලස්සන කොණ්ඩයක් කියලා. නේද? ඒක උතුම් දෙයක් විදිහට සලකනවා. දන්ත කල්යාණය කියලා කියනවා. නේද? ඒවා ඉතා හොඳ දෙයක් විදිහට සලකනවා. ඒකින්ද තමන්ගේ කේශ කලාපය ගැනත් අනුන්ගේ කේශ කලාපය ගැනත් අපේ අයට සුබ හැඟීම් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා තමන්ගේ පැත්තට හැරිලා හොඳින් මෙනෙහි කරන්න ඕනේ මේ කේශ කලාපය කියන එක කේස් කියන ඒවා ඊටාම පිළිකුල් ස්වභාවයේ තියෙන ආහාරයටවත් එකතු කරගන්න ආහාරයක් තියෙන තැනක ආසන්නයේ තිබ්බොත් අප්‍රසන්නතාවයක් උපදින අන් අයට මහා පිළිකුලක් උපදින එකක් තමයි මේ කෙස් කියලා නුවණ තියෙන ඇත්තන්ට පිළිකුලක් උපදින එකක් තමයි මේ කෙස් කියලා. තමන්ගේ ඔළුව උඩ තියෙන කේශ කලාපය ගැන හරියට වර්චස් පිටක් ඒ ඔළුව උඩ තියෙනවා වාගේ හැඟීමක්. දැන් අපි ගමනක් යනකොට කුරුල්ලෙක් වර්චස් පිටක් දානවා ඔළුවට. දැන් ඒ වෙලාවේ නම් ඒක අයින් කරන කම මොකක්ද තියෙන හැඟීම? අප්‍රසන්න හැඟීමක් වෙනවා. අන්න ඒ වගේ මේ ඔළුව උඩ තියෙන්නේ නේද? ඊටාම දුගඳහමන කෙස්ය කියලා හැඟීමක් උපදිනකම්. හොඳට මතක තියාගන්න ඕනේ මේක හැඟීමක් උපදින්න ඕනේ. පිළිකුල් දෙයක් තියෙන්නේ කියලා. ඒක මං කිය වර්චස් පිටක් ඔළුව උඩ තියෙනවා නම් චේතනාවක් හැඟීමක් උපදිනවා මේක අප්‍රසන්නයි කියලා. අන්න ඒ වගේ හැඟීමක් අපිට උපදින්න ඕනේ. හරිද? එතකොට එන්න ඒ හැඟීම තමයි ඒ හැඟීම ඉපදුනහම මම දන්නවා කෙස් කොටසේ මගේ වැඩේ ඉවරයි කියලා. මට ඒ හැඟීම උපදිනකොට එහා පැත්තේ තියෙන කෙස් ගැනත් මට නේද? ඒ වගේම හැඟීමක් උපදින. ඉතින් ඒ ඒ පැත්තටත් මම මේක යොදවනවා. යොදලා බලනවා මගේ ශරීරය තරන්නේ අන් අයගේ ශරීරවල තියෙන කෙස්. නේද? අන්තිමට මේ ඔක්කොම එකයි. සමහර අය පොඩ්ඩක් මේ රැලි ගහිලා. නේද? ඉතින් ඒ වගේ මේ ඔක්කොම එකයි කියලා හොඳට තේරිලා කෙස් ගැන හැඟීමක් උපදින්න ඕන සියලු දෙනාගේම අප්‍රසන්නයි කියලා. එහෙම හැඟීමක් ඉපදුනහම ඒ හැඟීම එතන කියනවා සිහියක් ඉපදුනා කියලා. මම මේවා කියලා දීලා තියෙනවා. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ වෙලාවකට එහෙම හැඟීම් උපදිනවා. දැන් අනාත්ම සංඥාව කරපුවා මට වෙලාවට කියලා තියෙනවා. මෙහෙම මූණ අත ගහපුවාම මගේ නෙමෙයි වගේ දැනුණා කියලා. මට අයිති දෙයක් නෙවෙයි වගේ දැනුණා කියලා. නමුත් ටික දවසයි ටික දවසයි නේ සමහර ටික දවසයි. සමහර පැය යෝග තියෙන්නේ. එතන එහාට ආයේ මේක මගේ මගේ කියලා හීනෙන් වගේ ඊට පස්සේ ඉන්නේ. හරිද? මේක මගේ කියලා හීනයක් වගේ අපිට නිකන්. එහෙනම් මගේ කොණ්ඩේ ලස්සනයි කියලා හීනයක් වගේ එකක් තියෙන්නේ. පාසල් යන කාර්යය හරි කොයි කාලේ හරි මේකට මොස්තරයක් දාලා මේක නිකන් හැඩට පේනවා. මේක අනිත් පැත්තට පේන්නේ මෙහෙමයි කියලා අපිට අමුතුවට ඇවිදගෙන යනවා. නේද? අමුතුවට කතා කරනවා, අමුතු විදිහකට ඉන්නවා. ඒ මොකද හීනකින් වගේ අනුමාන කරගෙන ඔහේ ඉන්නවා මේක සැබෑ තත්ත්වෙට මුණ දෙන්නේ නැහැ. මගේ මූණ ලස්සනයි කවුරු හරි දැකලා සතුටු වෙනවා මේ මූණට කියලා ඉවර වෙලා එහෙම හීනකින් වගේ ඉන්නවා. නේද හිතාගෙන ඉන්නවා අපිම හිතාගෙන ඉන්නවා අපි ගැන. නේද මෙහෙමයි මෙහෙමයි මම මෙහෙමයි මෙහෙමයි අනිත් අය හිතාගෙන ඉන්නේ එහෙමයි කියලා. නේද එහෙම හිතාගෙන ඉන්නවා නමුත් ඉතින් අනිත් අය තමයි දන්නේ ඒක හරියට. මම දන්නේ මම දන්නේ නෑ විස්තරේ හරියට. තොරණ මට පේන්නේ තොරණ මට පේන්නේ නැහැ. නේද? මම කොහොම හරි ওই විදිහට එක දෙයක් ගැන හැඟීමක් ඇති වුණාට පස්සේ පිළිකුලයි කියලා. ඊට පස්සේ තව දෙයක් ගත්තට පස්සේ මොකද වෙන්නේ බලන්න ඒකත් පිළිකුලයි කියලා හැඟීමක් උපදිනවා. අපි තුම ලොම් කියලා නැත්නම් නිය කියලා හිතන්න නැත්නම් හැම කියලා හිතන්න. මේ පහම කියලා හිතන්න කෙස් ලොම් නිය දත් සම් මස් කියලා හිතන්න කෙස් ලොම් නිය දත් සම් කියලා හිතන්න මේ පහ මූලික පහ නැත්නම් මේ පහ පහ ගැනම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා අපිට හැඟීමක් උපදිනකොට ඊට පස්සේ මොකද වෙන්නේ අපේ හිතේ මේ ඔක්කොම එකට අරගෙන අර බලකුණ දැක්කහම බලකුණේ නේද ලොම් පිළිකුලයි ඒකේ හැම පිළිකුලයි ඒකේ දත් පිළිකුලයි නිය පිළිකුලයි කියලා වෙන වෙනම අදහසක් එනවද නෑ ඒ වගේ තනි අදහසකට එනවා තනි අදහසකට එනවා අපේ හිත මගේ මේ ශරීරය පිළිකුලයි. මගේ මේ ශරීරයම පිළිකුලයි කියලා අර ඔක්කොම ගැන මෙනෙහි කිරීම නිසා ඒ මෙනෙහි කිරීම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මට එක හැඟීමක් එනවා මොකද මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා. ඒක එහෙම වෙනවමද නැද්ද? කරගෙන ගියොත් ඒක වෙනවමයි ඒක වෙන දැන් සැකයක් නැහැ තනි හැඟීමක් එනවා නේද? මුළු ශරීරයම ගැන එකට. අන්න ඒ හැඟීම උපදවා ගන්න ඕනේ. ඒක කිව්වට උපදින්නේ නැහැ. දැන් මෙහෙම කිව්වට උපදින්නේ නැහැ. හරි අහවුවට උපදින්නේ නැහැ. එහෙනම් භාවනා යෝගියා දැනගන්නවා මම කුසල හැඟීමක් උත්පාදනය කරගත යුතු තියෙනවා. හරිද? කුසල හැඟීම උත්පාදනය කරගන්නවා දැන් අපි දන්නවා. මොකද්ද? මගේ මේ ශරීරයම පිළිකුලයි කියන තනි හැඟීමක් උපදවා ගන්න තමයි මේ ගන්න උත්සාහය. ඉතින් දැන් ඒ ගැන දැනගෙන ඒක ක්‍රමානුකූලව එතෙන්ට එනකම් එකින් එක එකින් එක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ මෙතෙන්ට එනකම් මේක හදාගන්න ඕනේ. එතකොට මුළු ශරීරයෙන් පිළිකුලයි කියලා තනි හැඟීමකට එනවා. ඒ හැඟීම මට සැරෙන් සැරේ උපදිනවා මුළු ශරීරයෙන් පිළිකුලයි. ඒක බහැර කර යුතු දෙයක්. මේක අසුචි ගොඩක් වාගේ කියලා. නොයේකුත් අසුචි වලින් හැදලා තියෙන එකක් කියලා Tamanට හැඟීමක් එනවා. ඒ හැඟීම උපදින තුරු අපි මේ භාවනාව කරගෙන යන්න ඕනේ. හැම වෙලේම සිහියක් තියෙන්න ඕනේ. මම මේ අරමුණටයි යන්නේ. මේක මේකයි කරන්නේ. ඉතින් දවස පුරාවට විශේෂයෙන්ම මේකට මූලික පදනමක් විදිහට අවශ්‍ය නම් හරිද? අවශ්‍ය නම් යම්කිසි කෙනෙකුට මේ මේ தත්ත්වයටපත් වෙන්න තමන් මොකද කරන්න ඕන? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, සුරාපානය වගේ දේවල් වලින් දැඩිව අයින් වෙන්න ඕනේ. ඒවා අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ හිතේ සිහිය, නුවණ, වීරිය, අදිෂ්ඨානය ඔක්කොටම වැඩිය ප්‍රමෝදය. හරි? ඒවයින්ද ඒවයින් අයින් වෙලා කාලයක් යනකොට අපිට ටික කාලෙකින් මේවයින් අයින් වෙලා ඉන්නකොට වැරදි නැකෙරෙන හින්දා මහා ප්‍රීතියක් උපදිනවා හිතේ. අන්නේ ප්‍රීතිය උපදිනකොට ඒකට කියන ප්‍රමෝදය දුර්වල ප්‍රීතිය කියලා කියන්නේ. අන්නේ ප්‍රමෝදය තමයි මේ කය සංසිඳවන්න හේතු වෙන්නේ. ඒකින්ද සීලය ආරක්ෂා කරන්නේ නැතුව මේවාට ඇවිල්ලා වැඩ ඇවිල්ලා වැඩක් නැහැ. එනවනම් එන්න මේ වගේ තත්යකටපත් වෙන්න ඕන නම් සීලය ආරක්ෂා කරගෙන ඒකෙන් උපදින ප්‍රමෝදය ආහාරයක් විදිහට අරගෙන තමයි පදනම හදාගෙන එන්න ඕනේ. ඒ එන කෙනා ওই විදිහට ওই ටික මෙනෙහි කරොත් පැත්තකට වෙලා සමහර කෙනෙකුට දවස් කීපයකින් සමහර කෙනෙකුට සති කීපයකින් හරි හැබැයි අඛණ්ඩ පුහුණුවක් වෙන්න ඕනේ. ඒකයි මම හැමදාම කියන්නේ මතක ඇති කියලා හිතනවා විනාඩි 90ක් වෙන් කරගන්න කියලා. හරිද අපි හදිස්සි වෙන්න ඕනේ නැහැ. හිමින්සර හිතන්න මම කොහොමද ප්‍රථම ධ්‍යාන මට්ටමට යනවා. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. මම පූර්ව නිගමන ගන්න ඕනේ නැහැ බෑ කියලා. මුගා කට්ටිය පළවෙනියෙන්ම තීරණ අරන් තියෙන අනේ අනේ ඔව් කියලා වෙනම තේරුණෙත් නැහැ කියපුවා. විතක්ක කිව්වා, විචාර කිව්වා, මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව අපි කොහොමද මේක කරන්නේ කියලා. ඒ වගේ ඒ විශ්ලේෂණ මොකුත් ඕනේ නැහැ. පළවෙනියෙන්ම පුළුවන් කියලා හිතාගන්න. ඇයි මට බැරි කියලා හිතාගන්න. මේ කියන දේ ටික විතරක් කරන්න. කිව්වේ වෙන මොකක්ද නේ? කෙස් ගැන තියෙන සුභයි කියන හැඟීම නම් ඒක අසුභයි, පිළිකුලයි, දුගඳයි, ඒක අප්‍රසන්නයි, ඒක වැඩක් නැති එකක් කියලා නේද? පිළිකුල් හැඟීම උපදින තුරු ඒකේ ලක්ෂණ මෙනෙහි කරන්න කිව්වා. ලොම් කියන එකෙත් ලක්ෂණ මෙනෙහි කරන්න කිව්වා. කොහොමද? වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටි තන වශයෙන් සහ හැදිලා තියෙන ආශ්‍රය කරලා තියෙන දේ වශයෙන් කියලා. එතකොට ඒ ටික මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? ඒ ඒ ඒ කොටස පිළිකුලයි පිළිකුලයි කියලා වෙන් වෙන් වශයෙන් හැඟීමක් පහළ වෙනවා. පිළිකුලයි පිළිකුලයි කියලා ඒ කොටස මේ කෙස් පිළිකුලයි කියලා ඒ හැඟීම පහළ වුණාට පස්සේ ඊළඟට යනවා ඊළඟට යනවා ඊළඟට යනවා අන්තිමට මොකද වෙන්නේ එකින් එක එකින් එක වෙන වෙනම වෙන වෙනම පිළිකුලයි කියලා අපි හඳුනා ගන්නවා හඳුනා ගන්නකොට මොකද වෙන්නේ මුළු ශරීරයෙන් පිළිකුලයි කියලා තනි හැඟීමක් වෙනවා දැන් මට තනි හැඟීමක් වෙනවා මේක නිකන් බලුගුණක් වගේ කියලා හරි මේක බලුගුණක් වගේ කියලා තනි හැඟීමක් තියෙනවා එන්නේ හැඟීම ආවේ මෙනෙහි කරන්න ගිහිල්ලා එහෙනම් දැන් මොකද කරන්නේ නැවත නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා එතකොට මේ හැඟීම එන වාර ගන්න එන්න එන්න එන්න වැඩි වෙනවා එතකොට දැන් කරන කෙනා බලන්න කරන කෙනා දැනගෙන නේද මේක කරන්නේ නේද දැනගෙන කරන්නේ සිහියෙන් කරන්නේ දන්නව මොකද කරන්න ඕන කියලා මෙන්න මේ හැඟීම අනිත් පැත්ත හැන්නත් එහෙම නැත්නම් මොකද කරන්නේ ගත්තනව ගුණ වෙලා කේසාලෝමානකා දන්තාදසෝ මන්සන්හාරුවට යති මිද්දන් කියලා 1යි 2යි 108යි 256යි 216යි 856යි ඉතින් ඔය වගේ ගෑන්නා ගෑන්නට වැඩක්ද ගෑන්නට වැඩක් නැහැ ගෑන්නට කමක් නැහැ ගයින ගමන් අර එකිනෙක ගැන ඇත්තටම පිළිකුල් හැඟීම උපදිනවා නම් එහෙම නැතු මේ වචන ගොඩක් කිව්වා කියලා ඒක භාවනාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි පිළිකුල් හැඟීම උත්පාදනය කර ගැනීම සඳහා අර විදිහට මේ එකින් එක එකින් එක වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අරගෙන තනි හැඟීමකට එන්න ඕන. තනි හැඟීම ආපහු දැන් දන්නවා මට කුසල් හැඟීමක් ඉපදුනා මේ ශරීරය පිළිකුලයි කියලා. පස්සේ මොකද කරන්නේ? අනිත් පැත්ත ශරීර වලටත් මේක දානවා. දාපුවම මට තේරෙනවා ඒවත් පිළිකුලයි කියලා ඊට පස්සේ මොකද කරන්නේ දෙපැත්තම පිළිකුලයි කියලා තනි හැඟීම මේ තනි හැඟීමකට මේ ලෝකයේ තියෙන ශරීර පිළිකුල් ශරීර හැම තැනම තියෙන දුගඳ හමන ඒකා පිළිකුල් ශරීර කියලා හැඟීමක් තියෙනවා. දැන් මේ තනි හැඟීම ඉපදුනා නම් ආය මේක අඩු වෙනවා ආය අඩු වෙනවා ආය හැදෙනවා ආය අඩු වෙනවා ආය හැදෙන එහෙම එහෙම තියෙනවා. ඒකෙන් මම මේක දැනගෙන මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත සීලය ආරක්ෂා කරගෙන ලොකු ගෞරවයක් උපදවාගෙන මම මේකෙන් අවශ්‍ය කරන කඩේකට යනවා කියලා ලොකු ශ්‍රද්ධාවක් ඇති කරන විශ්වාසයක් ඇති කරගෙන කමට අහනගෙන මොකද අවිශ්වාස කන්දයක් මෙතන නැහැ හොඳට පේන්න තියෙනවා මේ කියන දේවල් කරද්දි වෙනවා කියලා එහෙම ඇති කරගෙන අඛණ්ඩව දවසකට විනාඩි 90ක්වත් කියලා මං කිය 90ට වඩා වැඩි වෙනවා නම් තමයි හොඳ උදේට 40යි හවසට 40යි අරමුණ මෙනෙහි කරන්න විනාඩි 10ක් යොදා ගන්න කියලා මම කියලා තියෙන ඔක්කොටම ඒකින්ද උදේ විනාඩි 10 දැන් මේ දවස්වල ඔන්න අද ඉඳන් පුළුවන් මම ප්‍රථම ධ්‍යාන මට්ටමට යනවා ඒක මගේ අරමුණක් ජීවිතේ හරිද ඉක්මනින්ම ප්‍රථම ධ්‍යාන මට්ටමට යනවා ඒකට දැඩි රමතාවයක් තියෙනවා දැඩි වුමනාවක් තියෙනවා පළවෙනි එකම ඒකයි ඒ தත්ත්වයටපත් වුනහම තියෙන ලැබෙන ලාභයත් ඒක தත්ත්වයටපත් නොවීමෙන් ඇති වෙන පාඩුවක් කියන හොඳට මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපිට හැම වෙලෙම ලොකු අදහසක් තියෙන මේ පැත්තට යන්න. ලොකු කැමැත්තක් උපදින්න ඕනේ. ඉතින් ඒකින්ද ඔන්න දැන් අර තනි හැඟීමට ආවා. තනි හැඟීමට ආවට පස්සේ මේක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමෙන් මොකද වෙන්නේ? ඒක ඇති වෙන වාර ගාන වැඩි වෙනවා. ඒ වාර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මම තව තව තව තව මෙනෙහි කරොත් මොකද වෙන්නේ? තවත් ඒක වැඩි වෙනවා. මේ මෙහෙම ගියොත් එහෙම මොනවා වෙයිද? තවත් මෙයා මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන මේක මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. ආය තව තව මෙනෙහි කරන මේක ඇති වෙන වාර ගන්න තව තව වැඩි වෙනවා. මේ විදිහට දිගටම දිගටම දිගටම මේක වැඩි වෙගෙන වැඩි වෙගෙන වැඩි වෙගෙන ගියොත් දවසකට එක සැරේ නම් මේ හැඟීම ඉපදුනේ පැයකට එක සැරේ මේ හැඟීම ඉපදින ගන්නට ගන්න පුළුවන් හරිද එතකොට පැයකට එක සැරේ නම් ඉපදුනේ පැය විනාඩි 5කට සැරයක් මේ හැඟීම උපදින ගන්නට ගන්න පුළුවන් බොහෝ විට ඒ වෙනකොට එහෙම විනාඩි 5කට එක සැරයක් නෙවෙයි ටිකක් වෙලා තියෙනවා ඒ හැඟීමම ආය නැති වෙලා යනවා ආය තියෙනවා ඉතින් අර ඒ භාවනාවේ ඉන්නකොට ඒ හැඟීම උපදින වාර ගන්න බැරි තව තව තව තව මේක වැඩි කරොත් මොනව වෙයිද නේද ඇයි එහෙම වෙන්නේ අපිට ඒක සැකයක් හිතන්න දෙපා මොනවා හරි දෙයක් ගැන කැමැත්තෙන් මෙනෙහි කරනවා කියලා හිතන්න අපි අපි ආදරය කරන කෙනෙක් ගැන කියලා හිතන්න ආදරය කරපු ආදරය කරන්න කලින් යම් කෙනෙක්වම අර මතක් වුණේ නැහැ. ඊට පස්සේ ඔන්න මට දැන් ආදරයක් ඉපදුනා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආදරයක් ඉපදුනාට පස්සේ ඒ තැනත්තා හෝ තැනැත්තිය ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත ආදරයෙන් මෙනෙහි කරනවා. නේද? මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? ඒ තැනත්තා හෝ තැනැත්තිය මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. මොකද ඒ? ඒ තමයි අපේ හිතේ තියෙන එක කාරණාවක් සිද්ධ කරන හිතත් එක්කම සිද්ධ වෙන තවත් ක්‍රියාවක්. හරිද? ඒ ක්‍රියාවට කියන චෛතසිකයක් කියලා. මේ චෛතසිකයට කියනවා විතක්ක චෛතසිකය කියලා. විතක්ක චෛතසිකය කියන්නේ අරමුණේ නංවන. දැන් අපි හිතමුකෝ අපි දැන් ඉඩමක් තියෙනවා. පාරයිනේ ඉඩමක් තියෙනවා. නැත්තම් මම දකිනවා කඩයක් කුලියට දීමට ඇත කියලා ගහලා තියෙන පාරයිනේ මම හොඳ රෙදි මහලා හරි මොනවා හරි කරලා මට මම ළඟ හොඳ නිෂ්පාදන වගේක් තියෙනවා. මම ඉතින් ඒවා ගෙදෙට්ට වෙලා එක එක්කෙනා අරන් ගිහින් තිබ්බේ කියලා හිතන්නකෝ. හරිද? ඒ අපේ ගෙදෙට්ට ඇවිල්ලා මම මහණේව අරගෙන යනවා. මම ඉතින් එහෙම එහෙම මහනවා කියලා හිතන්නකෝ කෙනෙක් අම්මා කෙනෙක් එහෙම ඉන්නවා. එයා පාර යනකොට දකිනවා කඩයක් කුලියට දීමට තිබේ කියලා අඩු ගාණක් දාලා. හරිද? දැන් බස් එක යනකොට දැක්ක ගාණක් අඩුයි පාරයි නෑ. දැන් මෙයාට හිතෙනවා මෙතන මේක අරන් දැම්මනම් හොඳයි කියලා. මෙතන අරන් කඩයක් දාගත්තා නම් හොඳයි කියලා. මං නිකන් අහන්නම් ඒක හිතිලා එතනින් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකම ඒකම මතක් වෙන්න පටන් ගන්නවා දිගටම මතක් වෙන්න පටන් ගන්නවා දැන් ඉතින් ඒ ගමන ගිහිල්ලා එනකොට කඩේ දාලත් ඉවරයි නේද උදේට ගිහිල්ලා කඩේ අරලත් ඉවරයි නේද බුදු පිළිමයක් තියෙන හඳුන් කුරුපත්තු කරලා උදේ වැඳලා මේක පටන් අරන් මේකේ බඩු විකුණලා ඔක්කොම කරලා ඉවරයි නේද ඉතින් ඒ අරමුණම තමයි මතක් වෙන්නේ ගෙදර ආපුවමත් ඒකම මතක් වෙනවා අන්න ඒ වැඩේ කරනවා කරන කෙනෙක් හිතේම තියෙන ස්වභාවයක් තමයි ගත්ත අරමුණෙහි හිත ආයනම් කරනවා ආයනම් කරනවා මම වෙන ඒවා කතා වෙන ඒවා හිත හිත ඉඳලා අපි තුන් දැන් බස් එක යන ගමන් කියලා ඔය කඩේ ගැන හිතේද නිින්ද ගියා නිින්ද ගිහලා හැරෙනකොට ආය අරමුණම හිතට එනවා නේද ඒක කරන චෛතසිකයට කියනවා විතක්ක චෛතසික කියලා හරිද එහෙනම් මෙන්න මේ විතක්ක චෛතසිකය නිසා මොකද වෙන්නේ අපිට අර වගේ අසුබ අරමුණ ගත්තාම ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒකම ඒකම නැවත නැවත හිතේ නංවන ගතිය වැඩි වෙනවා. නංවන ගතිය වැඩි වෙනවා පිළිකුලයි මේ ශරීරය පිළිකුලයි කියලා. ඊට පස්සේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් තව මෙනෙහි කරොත් මොකද වෙන්නේ? තව තව තව තව වැඩියෙන් ඒක සිද්ධ වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ ශරීරය පිළිකුලයි කියන තනි හැඟීමේ හිර වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. තනි හැඟීමේ හිර වෙලා ඉන්නවා කියන්නේ මේ ශරීරය පිළිකුලයි කියලා හැඟීම අයින් වෙන්නේම අයින් වෙන්නෙම නැහැ. අයින් වෙන්නෙම නැහැ. ඒක දිගටම තියෙන ඒකෙම ඒකෙම ඒකෙම ඒකෙම හිතනං අනවා. ඒකට කියන විතක්ක චෛතසිකය කියලා. එහෙනම් එතෙන්ට යනකම් අපිට මේක කරන්න බැයිද? නේද? උනන්දුව තියෙන කෙනෙකුට මෙතෙන්ට යනකම් මේක කරන්න පුළුවන්. හැබැයි අර කිව්වා වගේ දවසකට එක සැරයක්වත් මේක පුරුදු කරන්න ඕනේ මුලදී ටිකක් අමාරුයි පස්සේ බොහෝම පහසුවක් ලේසියක් තියෙනවා මේකෙන් හරි වෙනත් භාවනාවකින් හරි ආනාපාන සතියෙන් හරි බුද්ධානුස්සතියෙන් හරි තමන්ට හුරු භාවනාවකින් අය භාවනා හැඟීම උපදවාගෙන කියන්නේ කුසලයේ භාවනා කුසලයේ උපදවාගෙන ඒක නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක හැම වෙලෙම හැදෙන විදිහට හදන්න ඕනේ. හරිද? හැම වෙලෙම හැදෙන විදිහට හදන්න ඕනේ. ඔය தත්තෙට හිතක් ගන්න පුළුවන්. එතකොට හිත හරියට නිකන් හිර වුණා වාගේ අර අරමුණේ වෙන කොහෙටවත් ඉසිර යන්නේ නෑ මුලදී මේක බොහොම අමාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් තමයි කරේ හැබැයි පස්සේ මේක බොහොම ලේසියෙන් එතනම හිර වෙන්න ගත්තා මුලදී ආයතරයක් විසිරුණා යන්තම් මේ මට්ටමට ආවා වගේ ආය නැතුව ගියා යන්තම් මේ මට්ටමට ආවා වගේ ආය නැතුව ගියා හැබැයි මොකද වෙන්නේ අන්තිමට මේ මට්ටමට එනවා හරි ඒක වේගෙන මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ හිතේ බොහෝ වෙලාවට අර තියෙන මේ තීන මිද්දය අයින් වෙනවා. හරිද? තීන මිද්දය අයින් වෙන නිසා ඒ කියන්නේ මේ ඇති වෙන විතක්ක චෛතසිකයෙන් තමයි ඒක වෙන්නේ. නැවත නැවත හිතේ නංවන හින්දා මේක වෙන පැත්තකට හිත යන්නේ නැහැ. මේ තීන මිද්දය අයින් වීම නිසා මොකද වෙන්නේ? අපිට යම්කිසි අපි නිකන් කොහේ හරි තැනක කරවලක මේ භාවනාව කරත් නිකන් එළියක ඉන්නවා වගේ හැඟීමක් තියෙනවා. හරිද? ඒක 아무තු එකක් නෙවෙයි මම මෙහෙම හිතියට ඒ හිතේ තියෙන හිතේ තියෙන මේ ප්‍රථම ධ්‍යාන මට්ටමකට නැත්තම් මේ ගානට ආපුවාම හිතේ තියෙන ප්‍රසන්න භාවයෙන් හින්දායි මෙහෙම ඉන්න කියලා නිකන් වටේම ආලෝකමත් වගේ ස්වභාවයක් තියෙනවා ඒක මේ කේන්ද්‍රයකින් මෙහාට එන එකක් නෙවෙයි නිකන් හඳ එළියක් වැටිලා වගේ නිකන් දැන් අපි දැන් මේ මැදිරියේ ඉන්න අය දැන් ඉන්නේ යම්කිසි ආලෝකමත් පරිසරයක ඇස් දෙක මෙහෙම පියාගත්තොත් පියාගත් ඇස් දෙක පියාගෙන තිබ්බට ආලෝකමත් පරිසරයක ඉන්නවා කියලා දැනෙනවා. නේද? අන්න ඒ වගේ භාවනාන යෝගියා ඝන කරුවලක භාවනා කරන සමහරට. හැබැයි අර දැනෙන්නේ ආලෝකමත් පරිසරයක ඉන්නවා වගේ. හ්ම්. ඉතින් ඒ විතරක් නෙවෙයි අර අරමුණේ දිගටම ඒ අරමුණම දිගටම තියෙන ගතියක් තියෙන වෙන කොහේටවත් හිත යන්නේ නෑ. මේ ශරීරය පිළිකුල් කියන හැඟීම තියෙන ගතියක් තියෙනවා. ඔන්න ඔය මට්ටමට ආපුවාම මොක මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. භාවනාවේ ඔය මට්ටමට එන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක උත්සාහ කරොත්. එතකොට එයා එතෙන්ට આવොත් එතන තියෙන තත්ත්වයන් බලන්න. දැන් අපි කතා කරමු විතක්ක චෛතසිකය උතන තියෙනවද නැද්ද? නේද? විතක්ක චෛතසිකය උතන තියෙනවා. ඒ කියන්නේ මේ චෛතසිකයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒක මේකට නැවත නැවත නංගනංව නංගනංව දෙනවා අරමුණ. නේද? ඒ අරමුණ නංව දුන්නාම මේ ශරීරය ඒ කියන්නේ අරමුණට උස්සලා තියෙන එක විතරයි විතක්ක චෛතසිකයෙන් වෙන්නේ. ඒකත් එක්ක මොකද වෙන්නේ ඊළඟට මේක මේ ශරීරයෙන් පිළිකුලයි. මේ ශරීරයෙන් පිළිකුලයි කියලා වචනේ නෙවෙයි ඒ හැඟීමට යම්කිසි කාලයක් ගත වෙනවද නැද්ද? ඒකට කියනවා ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවයක් තියෙන. ඒ අරමුණේ ඒකට කියනවා අරමුණෙහි විසිර යනවා කියලා අරමුණ පිරිමදිනවා කියලා කියනවා. අන්න ඒ චෛතසිකෙට ඒ වැඩේ කරන හිතේම තියෙන ඒකත් එක්කම ක්‍රියාත්මක වෙන ඒ ශනේම ක්‍රියාත්මක භාවයට යන අන්නේ චෛතසිකෙට කියනවා විචාර කියලා. හරිද? අරමුණ ගැනීම සහ අරමුණේ විසිර යන අරමුණ පිරිමදින වගේ නැත්නම් අරමුණ හඳුනා ගන්න අරමුණත් එක්ක රැඳෙන යම්කිසි කාලයක් තියෙනවා. ඊටාම සියුම් කාලයක්. අන්න ඒකට කියනවා ඒ ඒ කෘත්‍ය સિદ્ધ කරන්නේ විචාර කියන චෛතසිකයෙන් ඊළඟට අපි හැමදාම පීඩිතව ඉතා පීඩිතව ලොකු උත්සාහයක් දරුවා මේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවන මේ දේවල් වලින් දේවල් වලට ඒවට ඒ ඒ ඉන්ද්‍රයන් වලට ඒව ලබා දීලා නේද සතුටු වෙන්න එතකොට මේ හිත නිකන් හරියට දඟ කරන පුංචි ළමෙක් වගේ ඒවම ඉල්ලනවා දැන් අපි ලොකු වුණාට අපේ හිත කවුරු වගේද? චූටි ළමයි වගේ චූටි ළමයි මොන හරි ඉල්ලලා ඉවරලා දුන්නේ නැත්තම් කෑ ගහනවා ළඟ තියෙනව පොලේ ගහනවා නේද? මේව ළඟ යාගේ වෙන පරණ සෙල්ලම් බඩිනවා තිබුණා නම් ඒවල විසි කරනවා අන්න එහෙම දේවල් තියෙනවා චූටි ළමයිගේ. ඒ කියන්නේ දුන්නේ නැත්තම් රිද්දනවා. අපේ හිත එයා ඉල්ලනේව දුන්නේ නැත්නම් අපිට මොකද කරන්නේ? හොඳට හිතෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ මේ හිත කියනවා මට හවලා අහවල් අයව දකින්න ඕනේ. දකින්න ඕනේ අදහන් දෑව දකින්න ඕනේ කියලා මට බැරි වෙලාවකවත් පෙන්වන්න බැරි වුණොත් එහෙම හොඳටම දුක හිතෙනවද නැද්ද? එහෙනම් අපේ හිත රිදෙනවා. නේද? ඒකින්ද මං ඉන්නේ දැකිය දකින්න ඕනෑ කියන ලොකු පීඩනයකින් ඉන්නේ. හ්ම්. මොකද්ද පීඩනේ අනේ දැක ගන්න තියෙනවා නම් අනේ දැක ගන්න තියෙනවා කියලා පීඩනයක් තියෙනවා. ඔව්ද නැද්ද? නේද? ඒකින්ද අපි දවසකට එක සැරයක් හෝ මෙයාලව දැකීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළාද නැද්ද තමන් කැමති අය තමන් කැමති අය දැකීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒකට ඒකට ක්‍රම හදලා තියෙන්නේ. මෙතනදී හම්බෙන්න ඕන, මෙතනදී හම්බෙන්න ඕන නේද? දරුවන්ව ඒ ඔක්කොම දවසකට එක සැරයක්, මාසෙකට එක සැරයක් අනිවාර්යයෙන්ම දකින්න ඕනේ කියලා වැඩ පිළිවෙලක් සකස් කරගෙන තියෙනවා. දැන් අපි දැක්ක කියන්නකෝ. හරිද? මම ගොඩක් ආදරය කරන කෙනෙක්ව දැක්කා. එයා සතුටුද නැද්ද? සතුටුයි. දැක්ක වෙලාවේ ඉඳන් තියෙන්නේ මොකක්ද? සතුටත් එක්කම හප්පෝ දැම්මම නම් යන්න දෙන්න බෑ නේද? ඒ විතරක් නෙවෙයි නැති වෙයි කියලා දැන් අපි ආදරය කරන කෙනෙක් කියලා දැන් අපේ දරුවෙක් හරි කවුරු හරි කෙනෙක් ම්ම් මාත් එක්කමෙද්දි වෙනත් කෙනෙක් එක්ක බොහොම මේ දෙන්ගතුව කතා කරනවා කතා කරනදී මාත් එක්ක මෙහෙම යන ගමන් තව කෙනෙක් හම්බෙලා යාළුවෙක් හරි කමන්නේ ටිකක් කතා කරලා හොඳ එන හම්බෙමු අපි හන්දාවට හම්බෙමු කියලා මොකක් හරි යාළුකමකට මොකක් හරි කියනවා. ඒත් මොකද මේ පැත්තට එන්නේ? පීඩනයක් වෙනවද නැද්ද? හැම වෙලෙම අපි ආදරය කරන දේවල් රැකගැනීමේ උත්සාහයක් ඉන්නවද නැද්ද? නේද? හැම වෙලෙම අපි ආදරය කරන අපි කැමති දේවල් රැකගැනීමේ නිබඳ උත්සාහයක ඉන්නවා රැකගන්න බැරි වෙයි කියලා බයකුත් තියනවද නැද්ද? නේද? අන්න ඒ වගේ පීඩිත තත්වයක ඉන්නේ සාමාන්‍ය ජීවිතේ. හරිද? හිත සැරෙන් සැරේ කියනවා මේක දෙන්න මේක දෙන්න මේක දෙන්න කියලා කියන ඉවරක් නැතුව අන්න එහෙම කියන හිත හින්දා අපි ලොකු පීඩනයක ඉන්නවා. අන්න ඒ පීඩිත ස්වභාවය හින්දා අපිට විවේකයක් තියනවද? නෑ. ඇයි අපි හැම වෙලේම අපි කැමති දේවල් කැමති අයව හොයනවා ඇහැ කනාසය දිව ශරීරයට ඒ වස්තුන් ඉදිරියට ගෙනීමේ ගෙන ඒමේ ලොකු අපහසුවක වෙහෙසක ඉන්නවා. හරිද? මේ අපහසුක වෙහෙසක ඉන්නවා. මේක දැන් අසුභ භාවනාව ගැන කතා කරපු හින්දා කෙලින්ම කතා කරමු ඒක தත්ත්ව ගැන. බොහෝ වෙලාවට ඔය කියන ප්‍රිය උපදවන අය ගැන විතරක් නෙවෙයි මේ ලෝකයේ තියෙන එක ඇත්තක් තමයි ඒක න තමයි දුරකථන වලට බලන්නේ, ටෙලි නාට්‍ය දිහා බලන්නේ, ඉවරක් නැතු බලන්නේ. කැමති ශරීර දැක ශරීර දැක සතුටු වීමේ ශරීර දැක සතුටු වීමේ යම්කිසි දැන් කැමතිව දකීවා දැන් කැමතිව දකීවා කියලා ඒ ඒ කැමති ඒවා දැක සතුටු වීමේ උත්සාහයක් හිතේ හැම වෙලේම හැම වෙලේම තියෙනවා හරිද ඒ කියන්නේ කැමති රූප ලස්සන රූප දැක මිහිරි ශබ්ද අසා ගන්ධ රස ස්පර්ශ කියන ඒවා දැන් ලැබේ දැන් ලැබේවා දැන් ලැබේවා දැන් ලැබේවා කියලා ලැබේවා කියලා නිකන් ඉන්න නෙවෙයි හැපි හැපි හැපි හැපි හොයන ගතිය හැම වෙලෙම හිතේ තියෙනවද නැද්ද ඒ අවිවේකයෙන් මං ඉන්නේ හරිද ඒ අවිවේකයෙන් ඉන්න මට මේ ශරීර ගැන හරි වැඩක් වෙනවා මේක බලන්න පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතලා ඔය භාවනාව කරගෙන ගිහිල්ලා මේ භාවනාවෙන් ඔය කියන මානසිකත්වයෙන් ඇති වුණාට පස්සේ පින්නත් මේ සිද්ධ වෙන ප්‍රබලම දෙයක් මේ කියන්න හදන්නේ. මේ ලෝකේ මට ශරීර දැකීමේ අවශ්‍යතාවය තියෙන්නේ ඒවා සුභින්දා. සුභයි කියලා දැනෙන හින්දා. මේ අසුභයි කියන හැඟීම ප්‍රබලව ආපුවාම දෙපැත්ත ගැනම මං අහනවා මට තියනව නේද සාමාන්‍ය මිනිස්යාට තියනවා දරා ගන්න බැරි නැවත ඇසීමේ දැකීමේ රාගාදී කෙලෙස් ධර්ම වලට අදාළ සිතුවිලි වගේක් තියෙනවා ඒවා හොඳම තැනකදී තෘප්තිමත් කරගන්න අවස්ථාව ලැබෙන්නද කියලා අවස්ථාව හොයන ගතිය තියෙනවා කොච්චර සංස්කෘතියට හිර වෙලා තිබුණත් එහෙම හොයනවා ඒක කරන්නේ නැහැ අපේ මේ සංස්කෘතිය හින්දා නේද සભ્યත්වයේ හින්දා ඒක කරන්නේ නැහැ නමුත් ඒ ගැන යම්කිසි කැමැති රූප හොයන ගතියක් කැමැති ශබ්ද අහන ගතියක් විශේෂයෙන් ඒවා නාට්‍යයක හරි දැකීමේ අරමුණක් දැකීමේ අදහසක් දැන් දකීවා දැන් දකීවා කියලා වෙහෙසකාරී ගතිය සාමාන්‍ය හිතක තියෙනවා. හරි. ඒක මුණුපුරෙක් වෙන්නත් පුළුවන් පොඩි ළමයෙක් වෙන්නත් පුළුවන්. හ්ම්. එතකොට මුළු ලෝකේ තියෙන සියලුම ශරීර අසුබයි කියන්නේ ඒවා ඔක්කොම පිළිකුලයි කියලා ලෝකේ තියෙන ඔක්කොම ගැන අසුබ හැඟීම් මාත්‍රයක්වත් නැත්තම් සුබ හැඟීම් මාත්‍රයක්වත් නැත් නැත්තම් කෙනෙක්ගේ මං අහන මෙයාගේ එහෙම නැත්තම් මේ හිතට රාගයෙන් අරමුණු කරන්න මොන හරි තියනවද? මෙන්න බලන්න ඒ වෙලාව වෙනකොට රාගයෙන් අරමුණු කරන්න මොකුත් නැහැ මේ ලෝකේ කියන්නේ මට මේවා මේ කිසිම කෙනෙක් දෙයක් දැකීමේ අවශ්‍යතාව මාත්‍රයක්වත් හරිද ඒ වෙලාව එහෙම වෙලාවක් ඒ කියන්නේ මට නිකන් කිසිම දැන් අනිත් අය ගැනවත් තමන් ගැනවත් අනිත් අයට මේ වගේ ප්‍රිය අයත් එක්ක එකතුලාලා සන්තෝෂයෙන් ඉන්නවා කියලාවත් ඒ වගේ මොනවාක්වත් පීඩනයක් මොකක්වත් නෑ මේක උපරිම නිදහසක්. හරියට උඩ කියන්නේ ණයක් අරගෙන ඉඳලා ණය පොලි ගෙවගෙන හිටිය කෙනෙක් නේද? ණයක් අරගෙන පොලි ගෙවගෙන හිටිය කෙනෙක් ඒ ණය ගෙවලා දැම්මා ණය ගෙවලා දැම්මා වාගේ දැඩි හැඟීමක් ඇති වෙනවා යම්කිසි කෙනෙකුට අන්න ඒ දැඩි හැඟීමක් ඒක ලෝකයෙන් නිදහස් වුණා වාගේ හැඟීමක් ඒකත් එක්ක අර තියෙන අර වේසකාරී පීඩිත ස්වභාවය සම්පූර්ණයෙන් නැති වෙනවා හිතවල තියෙන ලොකු පීඩනයක් මොනවා හරි නේද මොනවා හරි දකින්න ඕන දකින්න ඕන කියලා ඒකින්ද මේක ශරීර ගැන තියෙන සුබ හැඟීම මේක මේ රාගය කියන එකම විතරයි ඕක අපිට වැඩන්නේ අපිට ඕකෙන් වැඩන්නේ නැහැ කියලා අතහරින්න බෑ. මනුස්ස ශරීර ගැන තියෙන සුබ හැඟීම තමයි දරුවෙක් මුණුපුරෙක් වෙන්න පුළුවන්. එතකොට එන්න ඒ හැඟීම හින්දා මොකද වෙන්නේ අපිට ලොකු විවේකයක් ඇති වෙනවා. හරිද? විවේක කියන්නේ හිතට නිකන් ලොකු විවේකයක්. මම ඔකට කියන්නේ දඟකාර ළමයෙක්. ඉතා දඟ ළමයෙක් බලා ගන්න ආයම්ම කෙනෙක්. අම්මෙක් නෙවෙයි. ආයම්ම කෙනෙකුට බාර දෙලා තියෙනවා මේක නටනවා, මෙතන තියෙන ඔක්කොම පෙරලනවා. හරි එක මොහොතක් ඉන්නේ නැහැ. මොන හරි ඉල්ලනකොට කෑ ගහනවා. ඒක දෙනකම්ම වද කරනවා හරියට අපේ හිත වගේ. හරි එක තැනක ඉන්නේ නැහැ. දඟලනවා, අරහෙට දුවනවා, මෙහෙට දුවනවා, කැමති කැමති දේ ඉල්ලනවා. දුන්නේ නැත්තම් රිදවනවා. ඒක දුන්න දේවල් අරගෙන ටිකක් වෙලා තියාගෙන ඉඳලා විසි කරනවා. අන්න ඒ වගේ ලක්ෂණ තියෙන ළමෙක් වගේ අපේ හිත වගේ ළමෙක්. ළමේ අපේ හිත හරියට ළමෙක් වගේ නේද? හොඳයි ඒ වගේ ආයම්ම කෙනෙකුට තමන්ගේ ළඟ ඉන්න ළමයාට නිින්ද ගියා කියලා දවුණා. අපි ටික විවේකී ඉන්න පුළුවන් කියලා විවේකයක් හම්බෙනාට. නේද? අන්න ඒ වගේ අපිට මේ මෙවැනි මානසිකත්වයකටපත් වුණාම පින්නත් නේ ලකු විවේකයක් ඇති වෙන හිතට දැනෙනවා ඒ විවේකේ. නිදහස් වුණා වගේ කියලා. හරිද? අන්න ඒ විවේකයේ දැවුණද ඒ විවේකයේ හින්දාම ඇතිවෙන ප්‍රීතියක් තියෙනවා. හරි ලොකු ප්‍රීතියක් තියෙනවා ඊළඟට එකම අරමුණක හිත නැවත නැවත නැගෙනකොට මේ කයේ දැනීම් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. ඇයි ඒ කයට හිත යොමු වෙන්නේ දැන් ඒක 아무තු 아무තු මහා ප්‍රතිහාරයක් නෙවෙයි. දැන් උනත් හුස්ම මේ කියනකම් හුස්ම දැනුන්නේ නැහැ වෙන දෙයකට අරමුණ තිබ්බ හින්දා. එහෙනම් එක අරමුණකම හිත රැඳෙනකොට කය ගැන තියෙන දැනීම් නැති වෙලා යනවා. එතකොට කය දැනීම නැති වෙලා යනවා. ඒවා විඳීම් වශයෙන් වේදනාව වශයෙන් දැනෙන්නේ කය තියෙන බව දන්නවා. හරියට කොයි වගේද? ඔපරේෂන් එකක් කරලා සිහිය ඒගෙන එන වෙලාවක එහෙනම් තමන්ගේ ශරීරය දැනෙන්නේ කොහොමද? නැත්තම් ඉතර උන්නේ දතක් ගලවනකොට දතක් ගලවනකොට තියෙන්නේ වේදනාවක්ද දැනීමක්ද? ගලවන වෙලාවේ අර ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙද්දි ගලවනවා කියලා දැනෙනවා හැබැයි රිදෙන්නේ රිදෙන්නේ නැහැ. එහෙනම් දැනීම කියන්නේ එකක්, රිදීම කියන්නේ තවත් එකක්. අන්න ඒ දැනීම මාත්‍රය අපේ ජීවිතය කියන්නේ ලොකු කරදරකාරී තත්යකට පත් කරලා තියෙනවා. නමුත් මොකද වෙන්නේ? අර අරමුණේ හිර වෙනකොට මේ දැනීම මේ විඳීම නැතු වෙනවා. ඒ දැනීම මාත්‍රේ විතරක් ඉතුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? සුවදායක තත්යක ලොකු සැපයක් තියෙනවා. ලොකු සැපයක් තියෙනවා. ඉතින් එහෙනම් යන්නේ සැපේ හින්දා උපදින විවේකයක් එතන. ඒ කියන්නේ මේ මේ විවේක ඒ කියන්නේ කය කය දැම්මට වද කර කර හිටියේ. අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න නේද කීකේ කකුල් දෙදුනා අත් දෙදුනා මේ මොකක්වත් නැහැ වෙලාව. I think අපේ අම්මලා වුණත් උපාසක අම්මලා වුණත් ටිකක් ඒ වගේ තත්යකටපත් වෙගෙන ආපහු කියන ආම්දුරනේ ලොකු කකුල් කැක්කුමක් තිබ්බා. ටිකක් වෙලා යනකොට මොකද උනේ ඔක්කොම නැතුව ගියා මං කොහේ හිටියද දන්නේ ඕන තරම් වෙලා ඒ විදිහට ඉන්න පුළුවන් ගෙදරදී එහෙම බැරි වුණා නේ කියලා. ඔය නිවාසික වැඩසටහන් වලදී කියනවා. එහෙනම් මේ කයෙන් තිබ්බ වදේ නැතුව යනවා නේද? සීතෙන් තිබ්බ වදෙත් නැතුව යනවා. අන්න ඒක කියන්නේ මේ ජීවිතේ සැපෙන්න ඉන්නවා කියන්නේ ඒකයි. ditta ධම්ම සුඛ විහරණය කියන්නේ ඒකයි. අපි එතන ස්ථීර තැනක් නෙවෙයි. නමුත් එතෙන්ටපත් වෙන්න පුළුවන්කම තියෙනවා ඕනනම් කෙනෙකුට ඉතින් මෙන්න මේ විවේක ස්වභාවයට මාව පත් කරගන්නේ කොහොමද මේක කරන්න බැරි දෙයක්ද? පුළුවන් දෙයක් ලේසිද? නෑ. මේක කරන්න අපි දැන් ඔය කතා වුණා වගේ හොඳටම බලන්න ඕනේ අපේ මේ ජීවිතය නිබඳව ඉන්ද්‍රිය සංවර කරගෙන මේ ගැන ලොකු අදහසකින් මේකට බාධා වෙන කිසිවක් කරන්නේ මේක තමයි ජීවිතේ සැපක් විඳිනවා කියලා කියනවනම් තියෙන මෙන්න මේ தත්ත්වය. එහෙම නැතුව මේ බාහිර ලෝකයෙන් සැප ලබා ගැනීමේ දැඩි උත්සාහයක් ගත්තට ඒක ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තේරුම් අරගෙන හොඳට තමන් දැඩි අදහසකින් මේ අහපු ධර්ම දේශනාවත් එක්ක මේ කියපු කාරණා නැවත නැවත මෙනෙහි කරන්න ඕන. මොකද්ද ওই தත්ත්වයට යන්න මෙනෙහි කරන්න ඕනේ? ආදීනව නේද මේ தත්ත්වයටපත් නොවුනොත් මට කවදා හරි මේ මෙච්චර ලස්සන ජීවිතයක් ලැබෙන අඩුම ගානේ මෙතෙන්ටවත්පත් වෙන්න බැරි වුණොත් කියලා අර නිකම්ම මේ එකම රූප, ශබ්ද, ගන්ධ, රස එක ඉන්නවා. අනිත් එක ඔය කියන මට්ටමටපත් වුණාම ඇති වෙන ප්‍රීතිය දිව්‍ය ලෝක සැපයට වඩා වැඩි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ අතුලාන්ත විශාල ප්‍රීතියක් උපදිනවා. ඉතින් අපි මේ ප්‍රීතිය හොයන්නනේ හැමදේම කරන්නේ කන්නේ බොන්නේ නාන්නේ අඳින්නේ එක එක ඒවා කරන්නේ. මේ නාට්‍ය බලන්නේ සින්දු අහන්නේ ඔක්කොම කරන්නේ ප්‍රීතිය හදාගන්න හිතේ ඉතින් මොකක්වත් නැතුව ප්‍රීතිය හදාගන්න පුළුවන් ඒක විශාල ප්‍රීතියක් කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් ඒකෙන්ද එවැනි ප්‍රීතියක් උපදවා ගන්න මට පුළුවන්කම තියෙනවා මගේ ජීවිතය තුලින්ම ඒ සඳහා දෙඩිය ඒක ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න ඒ කියන දේ ඇත්තටම කරන්න නිකන් ඉන්න වෙලාවක හරි කමක් නැහැ භාවනාවක් විදිහට නැත්නම් පාරකට යද්දී හරිත් කමක් නැහැ මේ තියෙන ජීවිතයේ තියෙන નિરර්ථක ස්වභාවයත් අර වගේ තැනක තියෙන ස්ථීර සැපසහගත ස්වභාවයක්. මේ ජීවිතයේ ඉන්නකොට අපිට තියෙන මේ ඒ කියන්නේ අස්තිය මේ ඊ타මත්ම අර මම සම්පූර්ණයෙන් ස්ථිරයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ළඟ ළඟ ළඟ ළඟ බිඳෙන සතුටක් අපිට මේ තියෙන ඒවා ඒවා හින්දා දුක් උපදිනවා. අරක එහෙම නෑ. අතුලාන්තයෙන් උපදින බොහෝ වෙලාවක් තියෙන නේද කාටවත් හදිසිය වෙනස් කරන්න බැරි දැන් මං ආදරය කරන කෙනෙක් මං ඒ ඒ වගේ කෙනෙක් ඉඳන් මට ලබන සතුට එයාට පුළුවන් විනාඩි තප්පර ගානකින් වෙනස් කර දාන්න පුළුවන් නේද? එක බැල්මකින් පුළුවන් මාව සම්පූර්ණයෙන් මගේ හිත කෙනෙක් මට ලැබලා දීලා තියෙන දරුවෙකින්ද මම ලොකු සතුටකින් ඉන්නවා. එයා මම දිහා රවලා බැලුවොත් ඇති දුකටපත් වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන සතුට දුකටපත් කරන්න අනිත් පැයට ලොකු අවස්ථාවක් තියෙනවා. හොඳයි. ඉතින් ඒකින්ද මේ කියන தත්වයන් තුළ අපේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න ඕනේ. ඒ සඳහා නැවත නැවත ඒ ආදීනව ආනිසංස මෙනෙහි කරලා ලොකු රමතාවයක් ඇති කරගන්න එහෙම කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන ගොතටුව නවනගරයේ සදැහැති උපාසිකාවන් පිරිසක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ ඇත්තන්ගේ බැතිබර දායකත්වය තමයි මේ හැම දිනාටම තමන්ගේ නිවසට මේ ධර්මය අරගෙන එන්න හේතුනේ. ඉතින් නිවසින ධර්ම ශ්‍රවණය කරපු අය අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ හැමදෙනාටම උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලුම ඒ දායක දායකයන්ගේ අභාවප්‍රවතු මව්පිය ගුරුවරු ආදී සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දායක පවුල සියලු දෙනාටම නිදුක් නිරෝගී භව තපත් වේවා නිදුක් නිරෝගී බව ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පූජ්‍ය ධර්මාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට ඒ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන අදහසත් ධර්මදේශක ස්වාමීන් වහන්සේ අතර සියලුම ස්වාමීන් වහන්සේලාට සහ කාර්ය මණ්ඩලයට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා කියලා තමයි මේ සදහැති උපාසිකා උපාසක සදහැති උපාසිකාවන් පිරිස ගොතටුව ප්‍රදේශයේ ප්‍රාර්ථනා කරන්නේ එයා බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත් වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.